සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමංචාවුතෝ සම් කතමංච භික්ඛවේ සම්මාදිට්ඨි යං කෝ භික්ඛවේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨීති අනුගමනය යෝගාවචර මහා සම්බරක්ෂණ අවතරයි අපි අනිකුත් මේ දේවාසික යෝගාවතර පිළිබඳ එකතු කරගෙන ප්‍රතිපත්තාන මහා සූත්‍රයේ දිගේ නිතිපතා සතිපතා පවත්වාගෙන මේ ධර්ම දේශනා මාලාවේ අද 96 වෙනි අංකය අපි මේ මාතෘකා තබා ගත්තේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානය සම්බන්ධයෙන් ඇත්තා වූ නැත්නම් මධ්‍යම ප්‍රතිපදා වශයෙන් ඇත්තා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වශයෙන් ඇත්තා වූ මේහි පළවෙනි අංකය සම්මා දිට්ඨිය. ඒකෙන් අදහස් වෙන්නේ අපි දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ සත්‍යපබ්බේ අවසාන සත්‍යයේ මුල් පුරුක පටන් ගන්නයි කියන එකයි. ඉතින් මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාාරිය සත්‍ය වශයෙන් එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වශයෙන් එහෙම නැත්නම් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් සීල සාසන සමාධි සාසන ප්‍රඥා සාසන වශයෙන් මේක පිළිබඳව අපි ගිය පැයේ ගිය සතියේ සෑහෙන විස්තරයක් දල වශයෙන් ඉදිරිපත් කරගත්තා. ඒ ඉදිරිපත් කරගත්තා වූ අදට අදාළ වන්නා වූ කරුණක් මෙහිදීත් මතක් කරගන්නව නම් මේ මට්ටමට එනකොට මේ විස්තර කරන්න හදන සම්මා දිට්ඨිය අනේකොත් තේරවාද සාසනයේ විස්තර වෙන්නේ සම්මා දිට්ඨි වලින් වෙන්කොට හඳුනාගත්තේ නැත්නම් මෙතන ආරම්භයේම ඉතාම ඔද්දල් තැනක් වෙනවා. අවුල් සාගත තැනක් වෙනවා මඩ ගෝරුවක් වෙනවා. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපේ මේ තේරවාදී ආසනයේ විශේෂයෙන්ම පරියත්යේදී සෑම ධර්මයක්ම ආරම්භයේදී තාම ඕලාරික වශයෙන් විස්තර කරලා ඒක සම්බන්ධ වෙමින් සම්බන්ධ වෙමින් දියුණු වෙමින් දියුණු වෙමින් ආදී මට්ටමට යනකොට ඒ ධර්මවල විශාල පරිණාමයක් විශාල සුද්ධ වීමක් විශාල සියුම් වීමක් ඇති වෙනවා මේක ව්‍යවහාර භාෂාවෙන් කියන්නේ දන්නා තැන ඉඳලා නොදන්නා තැන දක්වා යනවා අවු වෙන තැන ඉඳලා අවු නොවන තැන දක්වා යනවා ගොරෝසු තැන ඉඳලා සියුම් තැන දක්වා යන මාර්ගයක් එනිසා සම්මා දිට්ඨියක් විස්තර කරනකොට ඊ타ත්ම ඕලාරිකව අනිකුත් සමයාන්තර දර්ශන අනිකුත් ආගම් එක්ක පවා සමාන වෙන විදිහේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය තමයි ආපුරා කියලා උගන්වන්නට පටන් ගන්නවා. කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියලා කියන්නේ හොඳ දේකලොත් හොඳ ඵල ලැබෙනවාය නරක දේකලොත් නරක ඵල ලැබෙනවාය කළ කළ දේ ඵල ඵල දේ කියලා මේක අපේ විවහාරයට අවිලා තියෙනවා. මේක කර්මේ සහ කර්ම ඵලය විස්තර කිරීම සඳහා පාවිච්චි කරන සම්මාදිට්ඨිය. සම්මස්තකත ඥාන සම්මාදිට්ඨිය. මේ සම්මාදිට්ඨිය බොහෝම ඉදිරියදා ජීවිතයකට ආධ්‍යාත්මික ජීවිතයකට ඒ වාගේම අනුපූර්වයෙන් දිනු කරගෙන යන වැඩපිළිවෙලකට මහෝපකාරී වෙනවා. කොටින්ම මිනිසෙක් ආධ්‍යාත්මික බවට ආගමික පැත්තකට අතුලාන්තයක් බලන් පටන් අර ගන්නකොට මේ සම්මාදිට්ඨිය තමයි ඒ පුද්ගලයාට ඉස්සල්ලාම දැනෙන්නේ වැටහෙන්නේ පෞෂත්ව වෙනසකට හේතු වෙන්නේ. වෙන කිසි විදිහකට කියනොත් මේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය නැති කෙනාට ආගමක් නැහැ. ආධ්‍යාත්මයක් නැහැ. අතුලාන්තයක් නැහැ. ඒ පුද්ගලයා ඒ හිතවත් පු탁ඥයක් නැත්නම් අන්ධ බාල ඇත්තෝ බොහෝ විට හැතරීම් ස්වරූප දිහා බලනකොට බොහෝම අවබෝධයෙන් වගකීමෙන් තිරිසන් සතුන් හා සමානව හැතරේ. ඉදීම ಗುಣ වෙනසක් ඇති කරගන්න හැකියාවක් අවස්ථාවක් එයත් අඳ නැහැ. එයත්ෝ ඒක අදහන්නෙත් නැහැ. ඒ නිසා සම්මා ඥාන සම්මා දිට්ඨි නැතිවෙත් එක සාධාරණයක් හෝ ධර්මයක් හෝ කතා කරන්න යනවට වැඩිය හොඳ නිකන් ඉන්න. මේ තරමට මේ ඒකමතකතා ඥාන සම්මාදිට්ඨය මිනිස්යාගේ පරිණාමය යම් අවස්ථාවක් නිශ්චය කරනවා. මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය පිළිබඳව ඉතාමත් විචිත්‍ර කරුණු දෙක තුනක් මතක තියාගන්න ඕනේ. එතකොට අපිට වැටහෙනවා මෙහි තියෙන ප්‍රයෝජනීය ප්‍රායෝගික උපයෝගීතාවය. ඒ මොකද කව්වම්ම කවදාකවත් ලෝකේ සම්මස්තකතා ඥාන සම්මාදිට්ඨිය බහුජන මතයේ වෙන්නේ නැහැ. හැමදාම මේක ලෝකේ ජනතාවගේ ඉතාම සුළු කොටසක් තමයි තේරුම් අරගන්නේ අදහස්. මේ සරුවත්යන් වහන්සේ ලෝකේ පහළ වුණත් ඒකම්මතකතා ඥාන සම්මාදිට්ඨිය බහුජන ඡන්දකින් දිනන එකක් නෙවෙයි. ඒක නිසා අපි උත්සාහ කළාට බෞද්ධ ලෝකයක් ඇතිකරන්න බෞද්ධ රාජ්‍යයක් ඇතිකරන්න අපිට තේරෙනවා ප්‍රජාතන්ත්‍රවාදී කියන බොහෝ දෙනාගේ ඡන්දය අනුව රාජ්‍ය තන්ත්‍රය රාජ්‍ය යන්ත්‍රය තීන්දුව කිරීමේ වැඩපිළිවෙලත් එක්ක අදුම තරමේ මේ සම්මසකට ඥාන සම්මාදිට්ඨිය පවා ආරක්ෂක මේක මේක බහුජන මතේ නෙවෙයි බොහෝ දිනාට ජනප්‍රිය දෙයක් නෙවෙයි මේක ඊටාම ඥාණයෙන් තේරුම් අරගෙන ස්වභාවයේ තේරුම් අරගන්නට අත්‍යවශ්‍ය ධර්මයක්. ඒ වගේම තමයි මේ කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය කියන එක මොන්නම තාලකින්වත් ලෝකෙන් අකමක ගමන්ටත් බෑ කියලා කියනවා. අබුද්ධෝත්පාද කාලෙකවත් ලෝකෙ නැති වෙන්නේ නෑ. වෙන විදියකට කියන්න පුළුවන් මේක බොහෝ දිනකට හඳුන්වා දීමේ කටයුත්තක් පිණිස හෝ මේක සදාකාලිකව පැවැත්වීම පිළිබඳව අපිට ප්‍රයත්න කරන්න දෙයක්. මේක අපි දැනගත යුතු ලෝක න්‍යායක්. ඒ වෙනදී අපි කාටවත් කම්මසකතා ඥාන සම්මාදීත්‍ය උගන්වලා මුළු ලෝකෙටම කර්මේකා කර්මඵලයේ හඳුන්වා දීලා මේ කම්මසකත ඥාන සම්මාදීත්‍ය කියන එක ලෝකේ සදාකාලික කිරීමට අපෙන් මොනම වගකීමක්වත් ඉස්තවිය යුතු නැහැ. ඉස්තවිය යුත්තේ අපි තිස්සම් මට්ටමේ ආධ්‍යාත්මික මට්ටමට ඉඳලා අපේ ජීවිතය අතුලාන්තයක් ආලෝකවත් කරගන්න ඕනේ නම් ආධ්‍යාත්මික මට්ටමකට ගන්න ඕනේ නම් අපි අඩුම ලංසුවෙන් සම්මතක ඥාන සම්මාදිට්ඨිය අදහන්නන් විය යුතුයි දැනටමත් අදහන පිරිසක් එකයි අපි මේ කතා කරන්නේ නිසා මේ ටික හුදු සුතමේ ඥානයේ වශයෙන් පමණයි වැදගත් මේ සඳහා අපිට වෙන කළ යුතු වගකීමක් නැහැ දැනගත්තා නම් හරි. ඒකෙන් අපිට ලැබෙන තියෙන ප්‍රයෝජනේ ලැබෙනවා. ඉදිරි ගමනට දොර ඇරේ. කොටින්ම කියනවනම් මේක මේ Hindu සමයත් බුදු සමයත් කියන දෙකම පොදු මේ පිළිගන්න ධර්මයක්. ඒ නිසා කම්මසගත ඥාන සම්මාදිට්ඨිය ඇතිවෙච්ච පමණටම බෞද්ධයෙක් වෙනවා සම්‍යක් දෘෂ්ටික වෙනවය බෞද්ධ අදහසින් සම්‍යක් දෘෂ්ටික වෙනවා කියලා හිතන්නත් බෑ. මූලිකම අවශ්‍යතාවය. මෙන්න මේ කම්මසකතා ඥාන ධර්මා දිට්ඨිය නිසා අපේ ජීවිතයේ උගාකම් කරවලු කරච්චල් අමලි අපිට අමතකද බලලාන පුළුවන් ගැටයක් තියෙනවා. කවුරු හෝ අපි ළඟ ඉන්න කෙනෙක් අපි කරුණාවෙන් කිව්වට, මෛත්‍රියෙන් කිව්වට, මුදිතාවෙන් ඉවසලා ඒ හිතියට ඒ පුද්ගලයා ඒ දෙහිම යෙදෙනවා නම් අපිට ඉතින් හිතන්න පුළුවන් ඉතින් ආයේ කර්ම කර්මයට අනුමති වෙන දෙයක්. ඉතින් මොකද කරන්නේ? ඒක තමයි උපේක්ෂාව කියන්නේ. භ්‍රමචාරී උපේක්ෂාවදී කම්මස්සකෝමි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සanti සත්දායාදෝ භවිස්සාති භවිස්සාමි කිය අපි හිතලා නිකන් අපි ගැන උපේක්ෂා වෙලා ඒ සිද්ධිය ගැන උපේක්ෂා වෙලා බුද්ධල ගැන උපේක්ෂා වෙලා නිකන් ඉන්න නිසා මේ කම්මස්සගතා ඥාන සම්මා දිට්ඨිය හරියට ණයෙක් ආපු මිනිස්සෙකුට ඒ ණයාගේ විෂ ඇදලා දාන ප්‍රතිවිසක් වාගේ. ඒ මොකද ලෝකේ අසාධාර්මයේ පේනකොට අසත් ධර්මයේ සිද්ධ වෙනකොට අපේ ඇඟ කිච් කැවෙන ගතියක් එනවා. පිළිපොරණ ගතියක් එනවා. කේන්ති යන ගතියක් එනවා. නුරුස්නා ගතියක් එනවා. නමුත් මේ සියල්ලම අපි කේන්ති ගත්තයි කියලා රුස්සන්නේ නැති උනායි කියලා නතර වෙන්නේ නැහැ. ඒ වෙලාවට අපි සිද්ධ වෙන්නේ මෙන්න මේ මේකම් මතකතා ඥාන සම්මාදීති උපේක්ෂක වෙන. හැබැයි මේ උපේක්ෂාව අඥාන උපේක්ෂාවක්වත් කම්මැලිකමට ගන්න උපේක්ෂාවක් නෙමෙයි අපිට කරන්න පුළුවන් හැටින් අපි මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතාවෙන් කටයුතු කරනවා බැරි වෙනකොට අපි උපේක්ෂාව වෙලා නිකන් ඒ වගේම තමයි අපිට කොච්චර ධාර්මික ජීවිතයක් ගත කරන්නේ කොච්චර කල්යාණ මිත්‍ර ආශ්‍රය කරා කොච්චර ගැඹුරු ධර්ම සාක්ෂා මේ ආශ්‍රය කරා නැත්නම් ප්‍රඥාචාරින් වාසලා හිතියත් ස්ථානවල හිතියත් අසීමිත දුක් පැමිණෙනවා අපිට හිතා ගන්න බෑ අපි මේ ජීවිතේ මෙහෙම සුද්ධවන්ත තැනකට ආපු නිසා මින් මත්තට අපිට ලෙඩ රෝග නොවිය යුතුයි කායික වශයෙන් මානසික වශයෙන් අපිට ඥාති දේශන භෝග විත නොවිය යුතුයි කියලා. අනන්තවත් අඩුම වශයෙන් සාරවත්යන් ආශ්‍රිත සර්වඥතා ඥානෙ ලැබුවට පස්සේ කර්ම 12ක් ප්‍රතිසන් දුන්නයි කියලා අපි ථේරවාදී ගණන් කරලා කියනවා. ආ මේ වගේ වෙච්චහම අපි ඇත්තටම බෙදකම් කරනවා, ගුරුකම් කරනවා, සාන්ති කර්ම කරනවා නානා ප්‍රවිදයට අනිත්‍යත්වත් එක බෙදා හදා ගන්න මොක කොච්චර කරා නපුරු කල්ලට සතහට තනිලෙත වෙහෙස එදුරු නොවේ කළ පව් පව දේවා මිස අවදාකවත් ඒ කොච්චර જાති කරත් දෙන්න තියෙන වැඩේ දෙනවා ආන්නේ වෙලාවටත් අපිට මේ ප්‍රතිවිදක් වශයෙන් උදව් කරන්නේ මේ කම්මස්ස කතා ඥාන සම්මාදී කියේ මොකද කරන්නේ මේ කර්මේ පරිසම්දෙන වෙලාවක් වෙද්දී මොකද කරන්නේ ගුරුවරු මොකද කරන්නේ? ගුරුකම් කරලා මොනව කරන්නේ? කර්මේ පරිසම්පේතාවත් පස්සද්දේ. ඒක නිසා මේ කම්මසගතා ඥාන සම්මා දිට්ඨිය හොඳ සමබරතාවයෙන් තේරුම් ගත කෙනාට සතෙක් විසක් අලාහල විසක් සහිත සතෙක් ආව මිනිසෙකුට ප්‍රතිවිසක් වයි. යෝගාවචරයට මේක නිතරම බෙහෙත් මල්ලේ තියාගෙන ඉන්න ඕනේ බෙහෙත් දප්පියක්. නමුත් ආගමික වාසයෙන් දැන් කාලේ වචනෙන් කියලා කියනවනම් මූලධර්ම වාදී කියලා කියනවා. මූලධර්ම වාදීන්ට මේක විසක්ම වෙලා කියනවා. ප්‍රතිවිසක් නෙවෙයි විසක් වෙලා කියනවා. එයත් මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය නැතිවටන්ට ධන සම්මාදිට්ඨිය ධනවන්ට ගල්වන්ට ඇති කරවන්ට අසීමිත වෙනසක් ගන්නවා නිර්ර්ථකයි. ඒ වගේම තමයි කම්මසගත ඥාන සම්මාදිට්ඨිය නැති ඇත්තෝ තමන් කෙරේ කිපිලා එනකොට පුදුම විදිහට ප්‍රතික්‍රියා කරන්න පටන් ගන්නවා. යැත්ව හදන්න හෝ වේවා එහෙම නැත්නම් තමන් නොදැනුවත්වම තමන් තුළින් ක්‍රියාත්මක වෙන මේ ද්වේෂය නිසා වේවා වංචනික ධර්ම නිසා හෝ වේවා ඒ කම්මතකතා ඥාන සම්මාදිට්ඨිය ඉදිරිපත් කරගෙන හරියට දෙහෙත වෙනවා ඉතින් මේක අර සරුවචනාහතේ ප්‍රතිවිසක් වශයෙන් විස කපන බෙහෙතක් වශයෙන් ඉදිරිපත් කරපු මේ කම්මසකතා ඥාන සම්මාදීත්‍ය සමහරු විසක් කරගෙන ආන ඒක නැති කරන්න නම් මේ සුතමේ ඥානෙ මේ කරුණ ඇහෙන එක වටිනවා ඒ ගැන කල්පනා කරලා අපිට බුදුහාමුදුරුවෝ දීලා තියෙන මේ නිදහස් මාර්ගය විශාල කරදර කංකටු රාශියකින් අපිට අයින් වෙලා ඉන්න පුළුවන් ගතිය හරි වටින දෙයක් අපි මේ නෝන්ජල්කමටවත් බායකටවත් බැරිකමටවත් පැත්තකට වෙනා නෙවෙයි. අපි සත්‍යයට ගරු කිරීමක් වගේ. කර්මයේ ක්‍රියාත්මක වෙන්න ඇරලා බැරි හරියට අතාරිනවා. මේක යෝගාවචර ජීවිතයට අත්‍යවශ්‍යයි. තවත් මම විස්තර වශයෙන් කියනවා නම් විපස්සනාවට නම් කවදාකවත් මේක නැති කියලා නොකර ඉන්න එක හොඳයි භාවනාව. නැහැ කියන එකේ අදහස් කරන්නේ සුතමේ වශයෙන් හෝ චින්තාමේ වශයෙන්වත් මේක දියුණු කරගන්න බැරි කෙනාට භාවනාව කියන එක මහා කටුකයක් බවට පත් වෙනවා. හරි වෙහෙසක් බාටපත් වෙනවා එහෙම කෙනා ඉන්න තැන සබාවක් සමිතියක් අල්ලිම අවුලක් බාටපත් වෙනවා එහෙම තිබුණත් විපස්සනා යෝගාවචරය නරකයි හිතට කරදර කරනවා ඒක තමයි ලෝක ස්වභාවය. ඒ නිසා මේ මුල්ම සම්මාදිට්ඨිය කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය. ඊගාවට දක්වන සම්මාදිට්ඨිය තමයි අපේ මේ වැඩේට කිට්ටු කරගන්න සමත සම්මාදිට්ඨිය. හිතේ වික්ෂිප්ත බව නැති කර ගැනීම සඳහා ඇති කරගත යුතු සම්මාදිට්ඨිය එමන නීවර ධර්ම යටපත් කිරීම සඳහා යටපත් කිරීමෙන් ලබා ගන්නා වූ සම්මාදිට්ඨිය. එක විදිහට කියන්න පුළුවන් කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය අපේ සීලය ඍජු කර ගන්න උදව් කරනවා. සමත සම්මාදිට්ඨිය අපේ සමාධිය සමථය දියුණු කර ගන්න උදව් කරනවා. සීලෙම නැත්නම් කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය සීලේ මාර්ගයෙන් වීතික්‍රම කෙලෙස් කපා හරින්න අපිට උදව් කරනවා. සමතය සමත සම්මාදිට්ඨිය මගින් පරිඋත්ථාන කෙලෙස් කපා හරින්න උදව් කරනවා. ඊට පස්සේ ඉතුරු වෙනවා තවත් කෙලෙස් ප්‍රදේශයක් මේ සත්‍යර්ම සත්‍යර්මයේ පමණක්ම සඳහන් වෙන අනුසය මට්ටම අන්නේ අනුසය මට්ටමත් එක්ක වැඩ කරන සම්මා දිට්ඨිය අනුසය මට්ටම කැපීමට උපකාර උපකාර වන්නා වූ උපකරණයක් වශයෙන් ප්‍රයෝජන ගන්න සම්මා දිට්ඨිය තමයි මෙතන විපස්සනා සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒක නිසා අපි ගිය පාරක් මතක් කරගත්තා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට එනකොට මෙතන අදහස් කරන්නේ කම්මස්සක ඥාන සම්මාදිට්ඨියවත් සමත සම්මාදිට්ඨියවත් නෙවෙයි විශේෂිත වූ මේ විපස්සනා සම්මාදිට්ඨිය. මේ විපස්සනා සම්මාදිට්ඨිය තමයි සම්මාදිට්ඨි ඉතුරු දෙක. මග්ග සම්මාදිට්ඨි ඵල සම්මාදිට්ඨි කියන දෙක ලබා ගැනීමට ආසන්නම කාරණා. ඒ නිසා සතර සතිපට්ඨාන නැත්නම් සතිපට්ඨාන භාවනාව ගත්තාම මේ චිත්ත අනුපස්සනා වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කොටස් වලට යනකොට ඒක අනිවාර්යම විපස්සනා. ඒක පිළිබඳව අපේ කිසිම වාදයක් ඇති වෙන්න විදියක් නැහැ. මොකද ඒක හොඳටම පිළිගත්ත කාරණාවක්. ඒ නිසා ඒකෙන් තේරුම් ගන්න ඕනේ මේ කියන සම්මාදිට්ඨිය ඒකාන්තයෙන්ම විපස්සනා සම්මාදිට්ඨිය. මෙන්න මේ ධම්මානුපස්සනා කොටසෙහි මාර්ග සත්‍යයේ ප්‍රථම අංගයේ වශයෙන් දක්වන මේ විපස්සනා සම්මා දිට්ඨිය කියන ධර්ම කොටාපේට අර ධර්මයේ ಗುಣ හයක් තියෙනවානේ ඒ හය කෙලින්ම සම්බන්ධයි. ඒ හයේ ಗುಣ ඊට පල්ලෙහා තියෙන කම්මස්සකතා ඥාන සම්මා දිට්ඨියට සම්බන්ධ නැතුව කියන එක අදහස් කරන්න නරකයි. සමත සම්මා දිට්ඨියට සම්බන්ධ නැහැ කියලා හිතන්න නරකයි. මේ විපස්සනා සම්මාදිට්ඨියටම පමණයි කියලා හිතන්න නරකයි මාර්ග සම්මාදිට්ඨියට පර සම්මාදිට්ඨියට සම්බන්ධ නෑ කියලා හිතන්න නරකයි. නමුත් ධර්මයේ තියෙන විචිත්‍රම සජීවී වෙන නැත්නම් එහියතා වූ සක්‍රීය භාවයේ තේරුම් ගන්න පුළුවන් හොඳම සම්මාදිට්ඨිය තමයි මේ විපස්සනා සම්මාදිට්ඨිය. ඒක නිසා විපස්සනා සම්මාදිට්ඨියෙන් බලනකොට කවදාකවත් නැති විදිහට ධර්මයේ සාන්දෘෂ්ඨ ධර්මයේ අතීත සම්බන්ධයක්වත් අනාගතේ සම්බන්ධයක්වත් නැහැ. තන්නේ කර වැඩේ වෙනවනම් වෙන්නේ මේ මොහොතේමයි. අතීතයෙන් වෙච්ච කිසිම දෙයක් අපි සුද්ධියටපත් කරන්නේත් නැහැ. අනාගතේ වෙන්න තියෙන දෙයකින් අපි සුද්ධියකටපත් වෙන්නේ නැහැ. සුද්ධියකටපත් වෙනවම්පත් වෙන වර්තමාන මොහොතේමයි. ඒකට කියනවා සාන්දෘෂ්ටිකයි කියලා. ඒ ධර්මයේ අකාලිකයි ඒ ධර්මයේ මේ අද විභාගයට දීලා තව මහදායකින් ප්‍රතිඵල එනවා කියන වගේ දෙයක් ඇත්තේ නැහැ විභාගයට ලියනත් එක්කම අකාලිකව ප්‍රතිඵල දෙනවා ඊයාත කරපු දේවල් වලට මේ ආත්මේ ප්‍රතිඵල දෙනවා කියන කතාව වෙනකොට ඒ අකාලික කියන එක ටිකක් රබර් කරගන්න වෙනවා ඇදලා පැදලා පාවිච්චි කරන්න වෙනවා ඒක මොනවාක්වත් නැතුව අකාලික භාවයේ තේරුම් ගන්න පුළුවන් යම් කිසි කෙනෙකුට මේ විපස්සනා වැඩ කරනකොට හොඳටම තේන ආකාරයට භාවනාදී යම් තැනකදී නිවැරදි මෙනෙහි කිරීමක් කළා නම් එතනම ප්‍රතිඵල එනවා ඒක ඉස්සලම දැනගන්න යෝගාවචරය. නාම ධර්මයක් වේවා රූප ධර්මයක් වේවා Tamanට ඇතිලා තියෙන తত্ত্বය මතුවලා තියෙන නාම රූප සංසිද්ධි හරියට තේරුම් අරගෙන හරියට මෙනෙහි කරොත් එතනම ප්‍රතිඵල මාර්ග ඥානදී ඵල ඥානදී මේක උග්‍රව සිද්ධ වෙනවා. අකායිකවම සිද්ධ වෙනවා. මෙන්න මේ බව දකින්න නම් මේක පිළිගැනීමක් තියෙන්න ඕන සම්‍යක් දෘෂ්ටියක් තියෙන්න ඕනේ මේ ශාසනය ක්‍රියාත්මක වෙන වර්තමාන මොහොතේ පමණයි. ඒ නිසා මේ ශාසනය පරණ වීමක්. ආගමේදී ආගමේ පරණ වීමක් තියෙනවා බුද්ධ ජයන්තිය කියනවා අවුරුදු 100 සංවත්තර තියෙනවා 200 සංවත්තර තියෙනවා 5000 ගේ තර බුදුහාමුදුරුවෝ නැගිටලා බණ කියනවායි කියලා තියෙනවා ධාතුන් වහන්සේලා පෙළහැර පානවායි කියලා নানা ප්‍රදේවල් ආගමේ කියලා. ධර්මයේ එහෙම දෙයක් නැහැ. ධර්මයේ තියෙන්නේ මේ වෙලාවෙම ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක්. ඒ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල වර්තමාන මොහොතේදී ක්‍රියාත්මකයි. අකාලිකයි. ඕපනයිකයි. අපි තේරුම් අරගත්තා ඒ නිරෝධ සත්‍ය විස්තර කරනකොට මේ නිරෝධ සත්‍යය රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ ධර්ම කියන ඕනම කාරණාවක ඇති වෙන්න පුළුවන්. රූපං ලෝකේ පිය රූපං කාත රූපං එත්තේසා තන්නා නිරුජ්ජමානා නිරුජ්ජති පහියමාන පහියති. අපි දකින මේ රූපය මත කුෂ්ණාව ප්‍රහාණය වෙන්න පුළුවන්. ඒ රූපේ දකින ඇහැමත තෘෂ්ණාව ප්‍රහාණය වෙන්න පුළුවන් ඒවා ලබන්න පුළුවන්. එනි පහළ වෙන්නා වූ දකින්න හිත නැත්නම් චක්ක විඥාණය මත නිවන් ලබන්න පුළුවන්. මේ තුන එකතු වීම නම් වූ ස්පර්ශය මත නිවන් ලබන්න පුළුවන්. එයින් ඇතිවෙනා වූ වේදනාව මත නිවන් ලබන්න පුළුවන්. එයින් ඇතිවෙනා වූ සංඥාව මත නිවන් ලබන්න පුළුවන්. එයින් ඇතිවෙනා මත චේතනාව මත නිවන් ලබන්න පුළුවන්. විචක්කේ මත විචාරේ මත ඕන තැනක නිවන් ලබන්න. ආන්නේ යථා භූත වාක්‍යය අපි අල්ලාගත්තා වූ නැත්නම් තර්කානුකූලව තේරුම් ගත්තා වූ කාරණාව අනුව නිවනට යොමු කරවීමක් පිණිසමයි මේ අපි හදාගන්නේ. මේ අපි සාකච්ඡා කරන්නේ මේ අපි භාවනා කරන්නේ. මේකට පාඩක් කියලා දෙන්න ඔක්කත්. නැත්තම් ලෝකේ පවතින ආ වූ මොස්තරය අනුව යන්න ඔක්කත්. නැත්තම් ආණ්ඩුවෙන් බද්ධ වෙන ඉඳහතෙන්වත් නෙවෙයි. ඒක නිසා මේක උපනායයක් කරනවා තුඩු දීමක් කරනවා යොමු කරවීමක් කරගන්නා නිරෝධ සත්‍යයේදී අවබෝධ කළා වූ දැනගත් ආ වූ දේත් විනයක්. ඕපනයි කරනවා. උපනයනය කරනවා. සාන්දිටිකෝ අකාලිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ අර කම්මසකතා ඥාන සම්මාදී කියන පොඩි ළමයට කඳුලෑලි දීලා කියලා දෙන්න පුළුවන්. මෙහෙම කෙරුවොත් මෙහෙම වෙනවා. මෙහෙම කෙරුවොත් මෙහෙම වෙනවා. ඒකම සමත සම්මාදිට්ඨිය ඒ අපි සර්වඥාදී පහළ වෙන්න ඉතල පොත්පත් වල කියලා තිබුණා. මෙන්න මේ මේ දේවල් වලින් වෙන වෙලා විවිච්ඡ කාමයේ විවිච්ඡ අකුසලයේ ධම්මේ මේ විවේක ගම්පීති සුඛ ප්‍රථම ඥාන කියන්නේ ඒ දවස්වල ලියවිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ක්‍රියාවට නම් වලක්. නමුත් ඒත් අන්න මේ කරුවචන් ආශේ කියන මේ පච්චත්ත වේදිකබ්බ කියන ඥානවන්තයන් විසින් තේරුම් ගත යුතු කිං කුසල කවේහි தත්වේ එතකොට මනුස්ස හිතේ මනුස්ස පරිණාමයේ මෝරලා තිබුණේ මල් ගැන පළ ගැන දකින්නේ නැහැ. මේ විදිහට කාමයාගෙන් වෙන් වෙලා විවේකීව මේ ධ්‍යානය ලබන්නේ මොකටද? ඉතුරු වෙලා තියෙන මේ නාම රූප සංකීර්ණ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වටහා ගන්නයි කියන එක එදාට බණට ධර්මයේ යෝගාවචරයන්ට විවෘත වෙලා තිබෙන්නේ. සර්වඥාන්වහන්සේ අන්න ඒකයි විවෘත කිරීම පිණිස ලෝකේ පහළ වුණේ අන්න ඒ කියන ඥාණය නැත්නම් නැත්නම් මේ සියල්ලම කෙරෙන්නේ සීලෙන් සමාධියෙන් කෙරෙන්නේ ඇත්ත ඇති හැටි දකින්නයි ඒක බදා ගන්නද මේක අතහරින්නයි කියන එක නැත්නම් ඒ බුද්ධලයාට මේ කියන විපස්සනා සම්මාදිට්ඨිය මොනවද අඩුපාඩුවක් කියලා. හොඳ බෞද්ධයෙක් වෙන්නත් ඉඩ තියෙනවා. දැනටවත් මොකක් ප්‍රතිඵල ලබු කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් තාම ඔය කියන සම්‍යක් දෘෂ්ටිය පහළ වෙලා නැති එකක් තියෙනවා එහෙම කෙනෙක් මේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියන වචනේ විස්තර කරන්නේ අම්මතර වචන. එයත් මේ ධර්මීය තියෙන ඥාණය මොකද්ද මේ සැකත් කරලා තියාගෙන පුළුවන් එකක් කියලා හිතන්නේ. එහෙම නැත්නම් මේ සම්‍යක් දෘෂ්ටිය කියන එක මොකද්ද දෘෂ්ටියක් කියලා හිතන්නේ. නිවන කියලා කියන්නේ ඇඳලා දක්කලා පෙන්වන්න පුළුවන් එකක් කියලා හිතන්නේ. මේ අකාලිකයි කියලා කිව්වහම කාලයට අනුව විස්තර කරන්න උත්සාහ කරනවා. සාන්දෘෂ්ටිකයි කියලා කිව්වහම අනුන්ගේ ඇඟිලි වලට අනුන්ගේ චරිත වලට ඇඟිලි ගහන්න පුළුවන් එකක් කියලා හිතනවා. කවදාකවත් බැහැ. කවදාකවත් ඒක කරන්න ගියොත් Tamange වැඩ පිළිවෙලට බාධා වෙනවා. එහෙම කෙනා ඥානවන්තයෙක් කියලා ගන්න බෑ. සත්‍යයන් ප්‍රත්‍යක්ෂ වශයෙන් ඥානවන්තය විඳිය යුක්තා. එහෙනම් පූර්ණ කාලීනව මේකට යෙදෙන්න ඕනේ. සම්පිටිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ ඒහිපස්සිකෝ. ඒහිපස්සිකෝ කියලා කියන්නේ මෙන්න මේ විදිහට ඥානවන්තයා වෙතින් ඥාණයෙන් තේරුම් ගත යුතු ධර්මයක් උනත් ඒ පුද්ගලගේ හැසිරීම රටාවෙන් ඒ මාංශයගෙන් නිකුත් වෙන ඒ තරංගය මාර්ගයෙන් ඕන තරම් ළඟ ඉන්න නැත්තඳ දක්වන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේව ප්‍රතිපදාවක් කියනවා. ඒ ප්‍රතිපදාව වෙන තේන්ට නිස්සාරයි. ගැළවෙන සුළුයි. බර හැල්ලු කරන සුළුයි. විමුක්තිදායකයි. ඔන්න බලන්න මමත් විමුක්ති කියන එක හොඳට පැහැදිලි වෙන ගතියක් තියෙනවා. ඒ නිසා ඒක අර ලෝක විවහාරයේ කියන විදිහට ආත්මාර්ථකාමී එකක් නෙවෙයි. ආත්මාර්ථකාමී වෙන්න හැදුවත් ධර්මයේ පවතින මේ ධර්ම නියාමයේ නිසා එවැනි පුද්ගලයන් කරන වචන හිතන හිතවිලි කරන ක්‍රියාවලිය සියල්ලන්ටම ඒකේ මොහොතේ හෝ විවේකයක් නන්දුවක් සතියක් සමාධියක් ප්‍රත්‍යාව කරනවා. ඒ නිසා ඒක ඒහිපස්තිකයි බය නැතුව ඇවිල්ලා බලන්නයි කියලා කියන්න පුළුවන්. ඒක සඳහා නෑදෑයම විය යුතු නෑ, ස්ත්‍රීන්ම විය යුතු නෑ, පුරුෂයන්ම විය යුතු නෑ, බෞද්ධම විය යුතු නෑ, පැවිදි විය යුතු නෑ, ජීවි විය යුතු. ඒක මොනක්වත් නැහැ. ඒහිපස්තිකෝ, ඕපනයිකෝ, පච්චත්තමේකබ්බෝ ඉන්නෝ. මෙන්න මේ ආකාරයේ මේ ධර්මයේ කියලා තියෙන ලකුණු ඉතානත් සජීවී බවටපත් වෙන්නේ මෙන්න මේ කියන විපස්සනා සම්මාදිටියේ. මෙන්න මේ සම්මාදිට්ඨියේ විශාල ඉහළ පහළ යෑම එක දවසක් ඇතුළත යෝගාවචරය ඇතුළ දීපේ. මේකට හේතුව මොකද මේ අනිත් ඇත්තත් සම එන අනිත් ඇත්තන් සමගයි අතීතයයි අනාගතයයි එකයි අපි මේ ගලපන්ට හදන ගැළපිල්ලේදී ඇති වෙන අඩුපාඩු. සමාවයෙන් වර්තමාන මොහොතේ ඉන්නවනම් අපිට කිසිම නඩුවක්වත් කිසිම අඩුවක්වත් ඇත්තේ නැහැ. අපිට වටිනා බුද්ධෝත්පාද කාලයක් අපිට ලැබිලා තියෙනවා. ඒක කාවුරක්වත් නැතුවට කවුරක්වත් දඟලුවාට ඒක අපෙන් ගිලිහෙන්නේ නැහැ. අපිට ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවයට ආයේ කවුරක්වත් ඇඟිලි ගහන දෙයක් නැත්තේ නේ. ඒ වාගේ මේ පැවිද්දට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයයට මේ සත්‍යධර්ම ශ්‍රවණයට කාටවත් ඇයි ගන්න නමුත් ඊට පල්ලයක් ගන්නන් ගන්න බෑ. මොනවදෝ කුංචි කාරණා වගේක් අරගෙන පුදුමාකාර රණ්ඩු අඩුපාඩුකම් නඩු. ඒ කියන්නේ අර කියන විපස්සනා සම්මාදිටිය පාගගෙන වෙන මොකද්ද එකක් ඉස්මතු කරගෙන ගොමරටි යට යන කිරිවාණකල් උදේන මානසිකත්වයක් වෙනවා. මෙන්න මේ වෙලාවේ බුද්ධලේ අබෞද්ධය කියලා කියන්න බෑ. මොකද හැදෙලියව. පේනවා මෙයා විපස්සනා සම්මාදිට්ඨිය වෙනුවට වෙන මොකද්ද සම්මාදිට්ඨියක් මතු කරගෙන තියනවා. ඒකට ඒ බුද්ධලයා වගකිව යුතුයි. ඒ චිත්තක්ෂණයේ ඔහුගේ ඒ ක්ෂණයේ ඔහුගේ ඉලියේ අපි උත්සාහ කරන්න ඕනේ කනෝ වේමා උපච්චකා අනේ මගේ චිත්තක්ෂණය අනේ මගේ මේ කියන සම්පත්තිය නොපිළිහෙවා කියන අදහස ගන්න ඕනේ සදා නිතරම මේ විපස්සනා සම්මාදිට්ඨියමද මාළක තියෙන කියන එක වගේ බලා ගන්න. හැබැයි ඒක පැහැදිලිව මේ වගේ වෙලාවක මතක් කරන්නේ මේ සමාජශීලී ජීවිතෙට එච්චරම ප්‍රියජනක නොවෙන්නේ ඉඳී තියෙනවා. අසත්පුරුෂයන් අතර නම් ඉන්නේ. සත්පුරුෂයන් අතර නම් ඉන්නේ ඒ සත්පුරුෂයන්ට මේිට වැඩි කරන්න පුළු ගෞරවයක් ඇත්තේ නැහැ අපි නිතරම විපස්සනා සම්මාදිටින් හැසිරෙනවනම් අපි එකිනෙකාට කරන්න තියෙන උත්තරම සැලකිල්ල කෙරෙනවා ඒ විතරක් නෙවෙයි ධර්මයේ කරන සැලකිල්ලක් කරනවා බුදු දාන වහන්සේට කරන් තියෙන සැලකිල්ලක් කරනවා එනිසා මේ විපස්සනා සම්මාදිටිය කියන එක අනුන් අපට අවබෝධ කර දී යුතුයි කියන එකවත් අපි බරක් කරගන්න බාරයි අපි කල්පනා කරන්න ඕන විපස්සනා සම්මාදිට්ඨිය මතුනේ නැත්නම් අපි කරන හැම ප්‍රයත්නයකම උත්තර ඵලය ලැබෙන්නේ ඊට වැඩි ලාමක ඵලයක් ලැබෙනවා. හැබැයි ඒ ලාමක ඵලයක් ලෝකයා හොඳයි කියන එකට දෙනවා ලාභ සත්කාරවත් දෙන්න දෙනවා ආගම රකින්නයි කියලා හිතන්නත් ඉඩ තියෙනවා පෙන්ලා දෙන්නත් ඉඩ තියෙනවා. නමුත් සරුවචන් වහන්සේ අදහස් කරපු ශ්‍රාවකයෙකි. නැත්නම් මේ ශාක්‍ය පුත්‍ර ශාක්‍ය දුහිතෘ කියන නමට ගැලපෙන ඉන්නා සතිපට්ඨානේ අවසාන කොටස වෙන මේ හැටියට එනකොට කවදාකවත් නරකයි අපි මේ ලාමක සම්මාදිට්ඨිත් එක්ක මේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සම්මාදිට්ඨිය පටලවා ගන්න තරකයි ඒකට හේතුව සම්මාදිට්ඨිය කියවම සාසනේ නම් පහක් සඳහන් වෙනවා තත්ත්ව මට්ටම් පහක් සමාත සඳහන් වෙනවා මෙතනදී අපිට ගන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගය නම් අපි කතා කරන්නේ ඒ තියෙන උත්කෘෂ්ඨම දේ තමයි විපස්සනා සම්මාදිට්ඨිය මෙන්න මේ විපස්සනා සම්මාදිට්ඨිය කියන මේ අවුල දිග ඇරගෙන අකුල කපාගෙන ඉදිරියට ආව කෙනෙකුට නම් මේ සතිපට්ඨාන සූත්‍රයේ දක්වන විදිහට අපිට සලකා බලන්න පුළුවන් මොකද්ද මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ. පතමංච භික්ඛවේ සම්මාදිට්ඨි සර්වඥය බලාගෙන දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා ප්‍රතිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මාදිට්ඨි ඒ සම්මාදිට්ඨිය කියලා කියන්නේ කර්මේ සහ කර්මඵලයේවත් නිවන ධර්මයන් දුරු කිරීම නම් වූ සමත සම්මාදිට්ඨියවත් නෙවෙයි කෙලින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ සම්මාදිට්ඨිය. ඒ චතුරාර්ය සත්‍යය අර බින්දු පොත්තකට කලින් නම් විස්තර කරුවා නැත්නම් නිරෝධ සත්‍යය විස්තර කරපු විදිහට ඒක දුක බව රූපේදී අවබෝධ කරගන්න පුළුවන් ඇහි ඔපේ අවබෝධ කරගන්න පුළුවන් චක්කු විඥානය අවබෝධ කරගන්න පුළුවන් ස්පර්ශය අවබෝධ කරගන්න පුළුවන් වේදනාවේදී අවබෝධ කරගන්න පුළුවන් සංඥාවේදී අවබෝධ කරගන්න පුළුවන් චේතනාවේදී අවබෝධ කරගන්න පුළුවන් විතක්කේදී අවබෝධ කරගන්න පුළුවන් විචාරයේදී අවබෝධ කරගන්න පුළුවන් ඒකේ ඒක නගේ චරිතවල හැටි හැටියට සිද්ධ වෙන්න පුළුවන් මොකද ඒ ඒ චරිතවල හැටියට හැටියට තමයි එක එක නාගේ ප්‍රශ්නාව පහළ පහළ වෙන තැන තමයි ඔය තැන් තැන් වශයෙන් පෙළලා දීලා තියෙන්නේ අපි හිතන රූපයේ සද්දය චක්කු විඥානය කියලා ගත්තට සතිපට්ඨානයේ කියනකොට අපි මතක් කරගත්තා ඇහත් කනක් කනක් ශබ්දයක් සෝත විඥානය කියන තුන ඔය වගේම චිත්ත වීදිකට මුල් වෙනවා. ගන්ධයක් ඉතින් කවිපස්සනා විදිය අපි කියන්නේ යම් තැනකට හිත ගියා. යම් තැනක් ප්‍රකට වැටුණාද අන්න එතන තමයි තෘෂ්ණා පහළ වෙන්නේ අන්න එතන තමයි ජීවන කියන්නේ. ඉතින් විපස්සනා ධ්‍යාන කෙනා කවදාකවත් කල්ැතුව විනිශ්චය කරගෙන යන්නේ නැහැ. මගේ හිත නාම ධර්ම වලට ආවා මගේ ධර්ම රූප ධර්ම වලට ආවා මගේ හිත මේ මේ දේවල් දක්ව මොනම දෙයක් නැහැ ඒ මොකද ඒකමත් කල්ලාතෝ තෝරාගත්තොත් තෝරාගුවයි කියලා කියන තෘෂ්ණාවක් තමයි ඒක නිසා විපස්සනාදී ආප්තපදයක් වශයෙන් ගන්නෙ යකා පාඨකං විපස්සනාපි නිවේසෝ යම් තැනක් ප්‍රකට වෙනවද ඔබට එන යම් තැනක හිත පඳිනවද තෘෂ්ණා වෙනවද ඇලෙනවද ආන් එතනින් පටන් ගන්න ආසදපස්සාදේ පුළුවන් නම් හොඳයි ආස්වාද ප්‍රසාද වැටෙන තුපින් බිම ඇකිලින් වැටෙනවනම් ඒත් හොඳයි. ඒක අපි සාමාන්‍ය තමන්ගේ නිවස වගේ පාවිච්චි කරනවා. වෙන මොනවාක්වත් ප්‍රකට නැති වෙලාවට හිත සමාධිගත කිරීම සඳහා පාවිච්චි කරනවා. යම් වෙලාවක ඒක දිගේ යනකොට වේදනාවක් හෝ සත්‍යයක් හෝ හිතවිල්ලක් හෝ වෙන යම් දෙයක් ප්‍රකට වුණා නම් තේරුම් ගන්න ඕනේ මෙන්න මෙතන තමයි දැන් තෘෂ්ණාව පහළ වෙන තැන. ඒක මට දැකින් කියලා වේවා. ඇති හැටියෙන් දකින්න මේ තෘෂ්ණාව අතුරු කරන දාට කිව්වා. නරකයි කියන අදහසකින් අපි නෙවෙයි. ඒ දේ දිහා බලනවා. ඒක දෙපේ සත්‍ය පිටෝ. ඊට පස්සේ ඒක මේ සාර්ථක මෙනෙහි කිරීම නිසා අදුරු වුණාම නැවතත් අර ආරක්ෂක ස්ථානෙට යනවා. තමන්ගේ මූල කර්මස්ථානට යනවා. ඊවාට ප්‍රකට වෙන දෙයට යනවා. ඒක යමක් ප්‍රකට වෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ ඒක අපිට කර්මානුරූපව හෝ අපේ රුචි අරුචිකම් අනුව හෝ මොනම හරි දෙයක් නිසා අපිට අදාළයි අපි බලු කියන්නේ. ඒක තමයි තෘෂ්ණාව ඇති වෙන තැන. ඒක තමයි නිවන පෙන්වන තැන. ආන මේ මාර්ගෙ දිගේ යනවනම් ඒ පුද්ගලයාට හැම කරදරයක්ම නිවන් දොරටුවක් වෙනවා. හැම පීඩිකයක් වත්. හැම කිටි කැවීමක් වත්. හැම කුප්පල ගතියක් වත්. නිවන් දොරටුවක් වෙනවා. ඒ පුද්ගලයා දන්නවා මේ දේ සිද්ධ වෙන්නේ ඒ කර්ම අනුරූපවයි. ඒ කර්මයේ පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඒකට අපි සාවධාන වෙන්න ඕනේ. මෙතන සතිය පිහිටවන්න ඕනේ, උපක්ෂිත සතිය තියෙන්න ඕනේ. සතිය ධ්‍යාන බලහින්නකොට මේක නිවන් දොරටුවක් කියන අදහසින් බලන්න පුරුදු වෙනවනම් කවදාකවත් මේක අපිට ඉස්සර විදිය වගේ අමීහිරියාවක්, වේදනාවක්, චිත්ත පීඩාවක් ගෙන දෙනවට වඩා මේක දිහා අලුතෙන් බලන්න පුළුවන් ශක්තියක් ඇති වෙන ඒකට කියන්න පුළුවන් සම්මාදිට්ඨිය. දුක්ඛේ ඥානං දුක පිළිබඳව ඥානෙ පහළ වීම. ඉස්සර තිබුණ මේ දුක පියා ගමන්න අවශ්‍යතාවය. දැන් දුක කෙරෙහි ඇති සංඥාවෙන් බලනවා. දුක කෙරෙහි සාදර වෙනවා. හැබැයි මේ කියන්නේ අත්තාන මේ අත්කිලමතාන යෝගයක්වත් දුක හොයාගෙන අපි ජීවිතයක් අත්හැරයි. මේ දුක අපි හොයාගෙන යන වෙලාව. අපි දුක හොයාගෙන යන වෙලාව නෙවෙයි. මේක ඉතාමත්ම සියුම් කරන හුඟ දෙනකොට මේ දෙක තමන් කරා එන දේ තමන් හොයාගෙන යන දේ තේරෙන්නේ ඇද්දගෙන නාන කට්ටිය හරියට ඉන්නේ සාතන ඉල්ලගෙන කන කට්ටිය ඉන්නේ සාතන මේකයි Taman කරා කර්මානුරූප එළඹෙන දේ අතර විශාල වෙනසක් තියෙනවා ඒක තමයි සම්‍යක් දෘෂ්ටි වෙන්නේ අපි කවදාකවත් ඔබට කියන්න නරකයි අප කරා එන දෙයද ඒක වග වෙලා ඉවරයි අපිට තියෙන එක පිළිබඳව සතියෙන් ගත කරන එක විතරයි අපි අපි කර එනවයි කියලා හිතලා හෝ ආපු නිසා හෝ මොනම දෙයක් හරි අපි කරනවා නම් චේතනාපූර්වකව අනිවාර්යයෙන්ම අපි වගේ කිව්වත් නැතත් ඒ කාර්යය ටික තියෙනවා. අපි කර එන්නේ මොකක්ද ගැඹුරු පණිවිඩයකට. නැත්නම් දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමට පණිවිඩකාරයෙකුයි. මේ පණිවිඩකාරයට ගහලේවා ඇරියට හරියන්නේ නැහැ. මේ පණිවිඩකාරයා යුත ප්‍රකාශ කරන්න ආපු කෙනෙක් උනත් අපි ආතේ නම්බුකාර විදිහට සලකලා රජ්ජුරෝ ඒවල ඇත්තේ පණිවිඩේ නමුත් අපි බාර ගන්න ඕනේ අවල් දාතු මම උත්තේ යුද්ධ කරා. නමුත් ඒ පණිවිඩකාරයත් අපි ගහලා එළෙව්වොත් එහෙම කවදාකවත් ශිෂ්ට සම්පන්න ගතියක් වෙන්නේ නැහැ. ඉතින් පණිවිඩකාරය කියලා කියන්නේ දූත මේවරක් කරන කෙනෙක් වටිනාකමක් ඇතිවෙන්නේ. අපි වෙලා තියෙන්නේ දුක්ඛ දුක්ඛ සත්‍ය පිළිබඳ පණිවිඩකාරය ළඟට එනකොටම ඒක අවමංගල්‍ය කාරණයක් නොවිය යුත්තක් මේක වෙලාව හරි නෑ මේ මනසේ ආපු හැටි හරි නෑ ඒක මිනිහ හරි නෑ ආදි වශයෙන් එන්නකොටම කෙතන එනකොට ප්‍රතික්‍රියා කරනවා. ඉතින් අර විපස්සනා සම්මාදිට්ඨියේ තියෙන අඩුපාඩුක. ඉතින් මෙවුවා මේ මම මුලක් වෙලාවට මතක් කරන විදිහට දඬුවම් කළ යුතු සාපරාධික ක්‍රියා නෙවෙයි. නමුත් සම්මිය දෘෂ්ටියෙන් දැක්කේ යුක්තිය. මෙන්න මේ කියන දර්ශනය අපි හදා ගන්න තාකල් අරමුණට මධ්‍යස්තව බලන්න අපිට පුළුවන්කමක් එන්නේ. බුදුරජාණන්සේ මේකට කරුණ දැක්වීමයි කරේ. දකින්න රූපයේ තණ්හාව ඇති වෙන්න පුළුවන් නිව නැති වෙන්න පුළුවන්. ඒ දකින්න ඇයි උපයේ තණ්හාව ඇති වෙන්න පුළුවන් නිව නැති වෙන්න පුළුවන්. චක්කු විඥානයේ තණ්හාව ඇති වෙන්න පුළුවන් නිව නැති වෙන්න පුළුවන් කියන එකෙන් කියන්නේ මේ එකක්වත් සොයා බලා පරීක්ෂා කරමිට පුරුද්දට නිශ්චය කරන්න එපා. එතකොට ඔය කියන විපස්සනා සම්මාදිට්ඨිය පහළ වෙන්නේ නැහැ. නමුත් අපිට අභාග්‍යයකට වගේ අධ්‍යාපනයේ කියලා සදාචාරය කියලා සංස්කෘතිය කියලා පුදුමාකාර ප්‍රතික්‍රියාවක් උගන්වලා තියෙනවා. මෙන්න මේ ප්‍රතික්‍රියා රාශියෙන් අයින් වෙන්න ඕන නිසා තමයි අපි අරඤ්‍යගතෝවා, දුක්ඛ මූලගතෝවා, විඤ්ඤාගාරගතෝවා කියන්නේ. අපි මේ ලෝකයට බැඳිලා නැහැ. අපි මේ සදාචාරයට බැඳිලා නැහැ. අපි හොඳ නරකට බැඳිලා නැහැ. අපි ඊට වැඩි ලොකු කැපකිරීමක් කරලා තියෙන මේ හොඳ නරකට බැඳෙන්නේ ඥාතියෝ ලොකුණක් වුන් කියලා තේරම කතා කරලා. අපිට හොඳ නරක අල්ලන්න පුළුවන් වස්තුව ලෝක උනත් උනා තේරම අතරලා තියෙනවා. අපි දැන් ධර්මයට කැප වෙලා තියෙනවා. එතන අපිට තියෙන්න පුළුවන් ශක්තියක් සාමාන්‍ය ඥාතියින් බැඳී සිටින මුදලට බැඳී සිටින සාමාන්‍ය ගෘහස්ත කෙනෙකුට වඩා කලල්ලෝ ප්‍රශ්න දිහා බලන්න. කල්පන වෙන්න ඕනේ. ඒ මොකද අපේ චේතනාවක් ඇත්තේ නැහැ. නැවතත් ඥාතියින් අතර තියන්න හෝ මුදල් උපයයි. ලාභ සත්කාර උපයයි. අපිට ඕන කරලා තියෙන ධර්මයේ ධර්මානුකූලව දකින්නද එන ප්‍රශ්නේ ආපදී. අපිව කෙලසන්න බෑ. අපි කුලක්ම තමයි කෙලෙන්නේ. එහෙම නැත්නම් අපි විපස්සනා සම්මාදීත්‍ය කියලා. සමත සම්මාදීත්‍ය හෝ අර කලින් කියආපු සම්මතකතා ඥාන සම්මාදීත්‍යයෙන් අනුවර කරන්න ගත්තොත් අපි එන තමයි යෝගාවචරයයි සාමාන්‍ය ජීවිතයේ කිසිදු වෙනසක් නැහැ. ඉතින් අපවත් පිටු ලොකු සාහසෙ මතක් කළේ වැරද්දේදී ෆෝන් වැරද්දේදී යෝගාවචරය විශේෂයෙන්ම වික්ෂොප් වෙච්චාම බොහෝම විවේකී වේග කියලා බලන්න. කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැතිෙන් බෑ අපව කුප්පා. හොඳ කෙරුවත් අපි කුප්පන්න බෑ, වැරදි කෙරුවත් කුප්පන්න බෑ. කුප්පවුවොත් කිපුණොත් තමයි අපි කුප්පේ. ලොකෙදී ඉන්නයි කියලා කියන්නේ මෙතන ලෝංජාකමක්වත් කැක්කමක් නැතිකමක්වත් නෙමෙයි අපිට තියෙන විදිහේ උරුමයක්. අපිට මේ ප්‍රශ්නේ මේ දුක මේ පංචවිධකාරය විපස්සනායෙන් බලන්න ඕන. ආන්නේ බලන්න නම් අපි කල්ලාතෝ දැනගන්න ඕනේ පංචවිධකාරය ඇතුළ හෝ පණිවිඩය හෝ ඒක අහන මගේ කනේ හෝ නිවනක් තියෙන පුළුවන්. ප්‍රශ්නාවක් තියෙන පුළුවන්. නැත්නම් දුකට හේතුව තියෙනත් පුළුවන් නිවන තියෙනත් පුළුවන්. ඒ නිසා අපිට විශාල ශක්තියක් පුදුහාමුදුරෝ මේ විශාල උපසම්පදාවක් මේ ලැබලා තියෙන. එළඹ වාසය කරපළා මේකට. මොකටද සම් විපස්සනා සම්මාදිට කිසිම රජෙකුට අපිට විරුද්ධ නැගී සිටින්න. කිසිම සිවිල් නීතියකට අපි බිම දාන්න බෑ. අපේ විවස්ථාය සඳහන් කර තිනවා චෝදකේක වශයෙන් රාජාධිකරණයට නොයා යුතුයි. අපි ඒක පනවගන්නේ කොහොමද? කිසිම සිවිල් නීතියකට අපි අත නැති නිසා අපි කවදාවත් සිවිල් නීතිය ආරක්ෂාව ඉල්ලන්නේ නැහැ. අපි යන්නේ නැහැ චෝදකේක වශයෙන් අපි චූදිතේක වශයෙන් ඉති කතා කරුවොත් අපි රාජාධිකරණයට යනවා. ඊළඟ කෙනෙක් කියන්න තියෙන්නේ මෙච්චරයි. මෙන්න මේ විදිහේ උපසම්පදාවක් එළඹ වාසය කිරීමක් අපිට ලැබෙන්න නම් ඒක අර බෞද්ධ අතර උනත් කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියන එකන බොහෝම අඩු කොන්ද පණිනවා. ඒ වගේම සමස සම්මාදිට්ඨිය ආගුවත් ගන්න ඊට වැඩිය වැඩි. නමුත් මේ කියන්නේ විපස්සනා සම්මාදිට්ඨියදී තමයි මුක්තක භාවයක්. නිදහස් භාවයක් කියන්නේ නැහැ. ඒ නිසා කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියන එකනට දුක්ඛය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ ආරම්භය විතරයි. එන්නකොටම හිතෙනවා ප්‍රතික්‍රියා කරනවා. සමසම්මාදිට්ඨිය කියන එකනට දුකත් එක ටිකක් වැඩ කරලා මුල මැද අවබෝධ කිරීමේ සමාහට ශක්තිය තියෙනවා. ඒ නිසා ඔහුට අර සම්මතකතා ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනාට වැඩිය දුක පිළිබඳව ටිකක් ඉවසාදරා සිටීමේ ශක්තියක් තියෙනවා. විපස්සනා සම්මාදිට්ඨිය කියන කෙනාට දුකේ මුලක් පේනවා, මැදක් පේනවා, අගක් පේනවා. ඒ නිසා සපයි දුකයි අතර නාඩගෙම කිසි වෙනසක් නැහැ. ওই සිටි තුන විතරයි තියෙන්නේ. අවනිකා තුන විතරයි තියෙන්නේ. ඒ නිසා ඔහුට තියෙන්නේ පුංචි දුකට සාපේක්ෂව ලොකු දුකට සමාධිය යොදවන එක. ලොකු දුකට සාපේක්ෂව මාරණාන්තික දුකට සම්මාදිටිය යොදවන එක. ඥාති වේසන වස්තු වේසන විතේ මේ සම්මාදිටිය යොදවන එක. ඒකයි මේ දවසින් දවස දවසින් දවස කරන්නේ මේට වඩා ලොකු දුකක්. මයි ළඟට ආවොත් මම ලොකු පිනසලීමට ඉන්න පුළුවන්. කිපෙනවනම් සැලෙනවනම් හිතා ගන්න ඕනේ. එතකොට අපේ හිත වැඩ කරන්නේ ඔය සමත සම්මාදිට්ඨි මට්ටමේ නැත්නම් විපස්සනා සම්මාදිට්ඨි මට්ටමේ සමානට ඕකක් නැහැ. මේ විදිහට මෙහෙම පටලැවිල්ලක් වෙයි කියලා හිතන්නේ ඉඳ තියෙනවා. මොකද විපස්සනා සම්මාදිට්ඨිය ආපු කෙනාට හිතෙන්නේ ඉඳ තියෙනවා සමානට සමත සම්මාදිට්ඨිය කියන කෙනා මිත්‍යා දෘෂ්ටිකෙක් වගේ. ක්‍රියාකරණයේදී හරි පොළඳා. ඒ වගේම කම්මතකතා ඥාන සම්මාදිට්ඨිය කියන එක නම් ඊටත් එළිය පොළඟ සමාත ආගමකට ධර්මයට විරුද්ධ වැඩ Tamanට විරුද්ධ වැඩ අනේක කර දේවල් කරගන්න. නමුත් කවදාකවත් මේක වෙන්නේ නැහැ. මොකද ඔය විපස්සනා සම්මාදිට්ඨිය එන්න බෑ. සමත සම්මාදිට්ඨිය සහ විපස්සනා කම්මතකතා ඥාන සම්මාදිට්ඨිය සහ සකත සම්මාදිට්ඨිය ප්‍රබර පරිච්ඡේද නැති. ඒසයි පුදුල දන්නේ නැති පුංචි ළමයි අසුචි අතගාන. ඒක රස්නයයිනේ. ඒක අතට පොඩි වෙනවනේ. නමුත් ලොකු වුණාට පස්සේ දන්නවා මේ අසුචි. පොඩි එක අසුචියට කාට අසු කියන්නේ උරතලියක් කියලා. ලොකු මනසේක අසුචියට ගාවොත් අපි දොස් කියනවා. ඒ නිසා ළමයි පොඩි ළමයි සෙල්ලම් කරනකොට මේ වැඩවලට ඒ ළමයා තාත්තගේ කපතු දෙක දාගත්තට අම්මගේ සාරියක් පොඩි එක ඇඳගත්තට පොල් කට්ටක් ගන්න වැඩි ටිකක් දාලා මේ පත්තු වෙනවා කියුවට අම්මලා තාත්තලා ඉතින් පොඩි උන්ට පිස්සු කියන්නේ නැහැ. මොකද අමරදාතර දන්න අපිත් පොඩි කාලේ මෙහෙම කරලා තියෙනවා. මතකතා ඥාන සම්මාදිට්ඨි පඤ්ඤලා, සමත සම්මාදිට්ඨි පඤ්ඤලා, විපස්සනා සම්මාදිට්ඨිට ආපු කෙනාට ලෝකයේත් එක්ක කිසිසේත්ම ඉඳ බැරි කමක් නැහැ. නමුත් උදාන්නා මේ බබාලගේ දෙල්ලමක් යන්නේ. මේ බබාලගේ දෙල්ලම මොකටද මේ බබා නැත්තම් අඬලා වැඩේ කරදර කරන නිසා බබා නලවන්න ගන්න බැලක්. මිස තමන් බබෙක් වෙන්න කරන වැඩක්. මේව කරලා ඉක්මනටම නැතර කරන්නේ මොකටද? තමන්ට විවේකී අවශ්‍යයි මේකට වඩා දුකක් දැන් එනවා. දෙන්න පුළුවන් ඒකට මම මුණ දෙන්නම්. නිසා දුක්ඛේ ඥානං කියලා මෙතන සඳහන් කරන්නේ විඳ වගේ දුක නැති කරන්න කරන එකක් නෙවෙයි. දුක අවබෝධ කිරීම සඳහා කරන ප්‍රයත්නය. ඒ නිසා ඔහු තුල අභිහිත බවක් කියනවා. දුකට හිනාගෙන ගතියක් කියනවා. ඔක්කොමලා හිනා වෙනවා දුක එනකොට. ඒ මොකද පුංචි පුංචි දුක් විඳලා ඒකට මුහුණ දීලා කියන්නේ. ඒ නිසා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා විශේෂයෙන්ම පස්සම්බිදා මාර්ගයේ මේ දුක මේ කියන සම්මාදිට්ඨිය අවස්ථාවේදී හතර ආකාරයකින් යෝගාවචරයට වැටෙනවා. අපි කියන්නේ කොහොමද දුක්ඛ සත්‍යය කියලා ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, අප්පියේ සම්පයුක්ඛෝ දුක්ඛෝ, ඊයේ විපයෝග දුක්ඛෝ, සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛ. මේ සමාජ දීවි මට්ටමේ සදාචාර මට්ටමේ දුක පෙන්නේ නැහැ. ධාරිපුත්‍ර සාංශයෙන් වෙනවා සමා විපස්සනා සම්මාදිට්ඨියෙන් බලනකොට දුක චතුරාර්ය සත්‍යයටම හේතු කරලා දුක කියන්නේ එක සත්‍යයක් තමයි චතුරාර්ය සත්‍යයටම හේතු කරලා නැත්නම් යනෝ බෙදලා කියනවා පීඩනට්ඨෝ සංකතට්ඨෝ සංతాපට්ඨෝ විපරිණාමට්ඨෝ මේ කියන්නේ පෙළන ගතිය. ජාති දුකේ තියෙන පෙළන ගතිය. ව්‍යාධි දුකේ තියෙන පෙළන ගතිය. මරණ දුකේ තියෙන ජරා දුකේ තියෙන නැති දෙයක් ඕන දෙයක් නැති වෙනකොට අපි ඕන දේ ඇති අවශ්‍ය දේ නැති වෙනකොට අපි කියන්නේ මුළු සංස්කෘතියේ පංචස්කන්ධයේම තියෙන පෙළකට. කුල්ලකට දාලා පොළනවා වගේ. මෙන්න මේක මේ ආකාරයෙන් තේරුම් ගන්න යම් කිසි කෙනෙක් ආස්වාදයේදී තව දෙන්නේ ආස්වාදයක් නෙවෙයි. පිළිගන්න. මොකද ආස්වාදේ කරලා ඉවර වෙන්නේ ප්‍රස්වාසය ගැන බලාපොරොත්තුවක් ඇතිව නැත්නම් එතනදී භූක්ෂණටි කිසිය. ලේදා මලේ ප්‍රස්වාසය බලාපොරොත්තු වෙන්නේ ආස්වාදය. මේ එක එක ආයතන කාගෙන බලාපොරොත්තු වීම බෙදීලා හොඳට විපස්සනා බැලුවොත් උදේ වෙලා හැන්දෑව තම මේ පිළිලේ කිසිම අඩුපාඩුවක් නැහැ. ආස්වාදෙනිකත් වෙනවා ප්‍රසාදෙනිකත් වෙනවා මේ දෙක අතරමැද එකක් වෙනවා. මේක කරගෙන කරගෙන යනකොට හිතවිල්ලක් આવොත් ඒත් වෙනවා. ඒතකොට වේදනාවක් આવොත් ඒත් වෙනවා. සද්දයක් આવොත් ඒත් වෙනවා. මගේ භාවනා අරමුණ කරුණා විදිහට කරොත් ඒත් වෙනවා. ආයේ අරමුණට ගියා කිව්වත් ඒත් වෙනවා. මොකද පුදුමාකාර විදිහට යෝගාවචරය අර අරමුණේ තියෙන පිළිල්ල භාවනාව හරියමක් විදිහට සයිටිසිකයෙන් හිතවිල්ලකින් එන පිළිල්ල භාවනාව වැරදිලක් විදිහට කොච්චර හිතනවාද කියනවනේ පිටිදේට වැඩි වෙච්ච හේතුදාකට කමඨා සුද්ධ කරන්න දෙන්නේ නැහැ. කිසිම කියන්න දෙයක් නැහැ. මොකද එයාගේ හරි ලොකු කැමැත්තක් තියෙනවා. මේ ආස්වාද ප්‍රසආසදී කියන තම් පිම්බීමෙන් හැකිලීමෙන් වෙන පිළිල ලොකු ජයග්‍රහණයක් විදියට දකින්න. ඒක හැබැයි කර්මස්ථානාචාරවලුත් අගය කරනවා. ඒත් අන්තිමට මේ විපස්සනා සම්මාදීත්‍ය හොඳට ප්‍රකට වෙලා එනවනම් මේ සෑම දෙයකින්ම තියෙන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මොන ඉරියව්වේ මූල කර්මස්ථානේ ඉඳගෙන කරන භාවනාවේදීලා මේ ආස්වාද ප්‍රසආසෝ පිම්බිල හැකිලි. සක්මනේදී නම් වම දකුණ එසවීම තැබීම එසවීම යවීම තැබීම. එදිනෙදා වැඩ වුණා කනකොට යනකොට එන එනකොට අත නමනකොට දිගා යනකොට ඉදිරියේ බලනකොට පැත්ත බලනකොට නැතිලි කැතිලි කරනකොට සූරු පිළිකට වළඳනකොට හැම තැනදීම මේ කියන දර්ශනය පවතිනවා. මේ කියන පිළිම පවතිනවා. මේකේ ප්‍රවාහය දිහා බලනකොට එක දෝරේ ගලන ගඟක් වගේ. උච්චාවචකම් කියන්නේ කියනවා. ඒ උච්චාවචකම් අනුව තමයි අපි මේ කිපේ. මේක අසවලක් කරපු දෙයක්. මෙහෙම අහවල තමයි මට මේ දුක කැත්තේ. මේ වින කලේ ආදි වශයෙන් පුදුමාකාර විදියට අපි අර කැකිලි රජු වගේ දීපු වගේ මේ පෙළෙන සුළු කතිය මගේ නෙවෙයි මම නෙවෙයි කියාගන්න උත්සාහ කරනවා. ඒකේ වුණාට ක්‍රියාත්මක වෙන සාහන් දෘෂ්ටිකමයි තමන්මයි විඳින්නේ කවදාකවත් ඒක අනුන්ට පවරලා දෙන්න බෑ. මෙන්න මේකට තමයි අපි ආසන්නෙන් කියනවා නම් කියන්න පුළුවන් මම කිය. ආත්මය කිය. ඒකයි කරවචනාදී කිව්වේ මේක අවපු එක මැවුම් කාර්යය කියලා නෙවෙයි මූට කියන තියෙන විනාශකේ. නිකම් මහා හොරේ. විනාශකෝ මහා චෝරෝ වියමඤ්ඤෝ. ඔන්නෝකට තමයි දෙවියන් වාසිකය දුක්ඛාරය. මොකද මේකේ උප්පච්චවයක් නැහැ. නැති වෙන දවසක් නැහැ. ඉර පෑවුවයි කියලා එළිය වැටෙන්නේ නැහැ. අඳ පෑවුවයි කියලා එළිය වැටෙන්නේ නැහැ. මේක ආපෝ නැහැ, බටවි නැහැ, තේජෝ නැහැ, වායෝ නැහැ. සදා කාලික පවතින පිළිමක් පවතින. භාවනාවකින් තමයි සීලකින් නැතුව මේක අපිට වැටෙන වෙලාව තමයි ඔය ලැට වෙලා අමාරුක වෙලා ඇඳකට වෙලා කවුරුත් යන්නේ නැති වෙලාවට කණේ තීර්ගාමී මහා පාළු ගැතියක් මහා සමාජයෙන් කොම්මෙච්ච ගතියක් එනකොට අපිට නිකන් නුරුස්නා ගති පහළ ඒ වෙලාවට ඒ අතු තනි කන්දරට පහළ වෙනවා. සමහරවිට භාවනාවදී තනි කන්දරට පහළ වෙනවා. ඒ මොකද හරියට මේ පේනනාට්ටේ ඊට එනකොට මතුවලා එනකොට යෝගාවචරෝ පුදුම විදිහට තනි ගති පාළු ගති අසරණ ගති හැලෙන ගති පහළ කරනවා. ඒකයි සරුවචනන්දගේ කල්යතුම සඳහන් කරේ මුද තීලික පිටා. මේ ළමේ කායි ජීවිත දෙක දෙකම මුලින්ම ඉතින් බුදුන් වහන්සේට ධර්මයට සංඝයාට සා මේ සංසාර දුක විලියෙන් පූජා කරා. එතකොට එන්නේ මේ දුක තමයි තේරෙන පටන් අරගැනීම මේකේ අපිට තියෙන කම්මතරකා ඥාන සම්මාදිට්ඨිය වගේ මේ දුක දැකීමේ අයිතිවාසිකමක් මිස මේ දුකට අපි වග කියන්නු නෑ. මොකද වග කිව්වට මේක වැඩි කරන්නවක්වත් අඩු කරන්නවක්වත් කාටවත් බෑ. අඩියේ පවතින ඒකාකාර ප්‍රවාහය. මේකට කියනවා පීලනට්ටෝ පෙළන සුළු ගතිය. කුල්ලක දාලා පොළන් නැටි. අර විදිහේ සීලයෙන් තොරව ඇති ඇති දකින සමාධියකින් තොරව මේක පහළ වුණා නම් තමයි තනිකන් දෝෂ පහළ වෙන්නේ. තරුණියෙක් නම් කලු කුමාර දෘෂ්ටිය කියන්නේ. තරුණියක් නම් තරුණියෙක් තරුණියක් නම් තරුණේ නම් තරුණියක් තරුණේ නම් කියන කලු කුමාරි දිට්ඨිය. දිට්ඨිය පහළ වෙනවා. ඩවුන්ලෝඩ් කරන්න බැටරියක් තියෙනවා ඩවුන්ලෝඩ් කරන නිතරම බය කරනවා. ඒ භාවනා යෝගාචරය මේක දකින්නේ මේ ඊගාවට පේන තියෙන මාර්ග ඥානය පෙරමින් නිසා. සතර ඉරියව්වෙමත් ඒ වාගේම තියෙන සම්පජඤ්ඤ වශයෙන් කෙටි ඉරියව්වල ආස්වාදේ ප්‍රස්වාදේ අතරමැදක් එක දිගට හිතවිල්ලේ වේදනාවේ ශබ්දේ හැම දනකම දෝරේ ගලන මේ පුදුමාකාර පිළිගන්නටයක් තියෙනවා. ඒක තේරුම් ගත්ත දවසේ අනේ බුද්ධ ආදී උත්තරයන්හන්සලා මේක නේද ආහාර කරගත්තේ. උන්වහන්සලා මේක නේද පරම සත්‍යයක් වශයෙන් මේ දේශනා කළේ. උන්වහන්සලා නේද මේක නේද කිව්වේ මම මේ ඇති කරපු දෙයක් නෙවෙයි මම කෙරුවේ ඇත්ත වශයෙන් දැක්කා විතරයි. මේක නේද උන්වහන්සලා කිව්ව උඹලටම මට කරන්න දෙයක් නෑ මම උන පාර පෙන්නලා තියෙන බලාගෙන ඉන්න. ඇත්තත් රූප දකිත්වා කියන අප්‍රතිවිද මේක නේද කියනකොට අච්චර පෙළෙන දුක සත්‍යමත පුදුමාකාර ඥානයක් පහළ වෙනවා සත්‍යක් පහළ වෙනවා උද්‍යෝගයක් පහළ වෙනවා. තේරෙන්න පටන් ගන්නවා මුළු සංසාර ගමනේ කවදාකවත් අපි මේ කෙර මේ දකින පිළිනත්තේ මෙච්චර පරම සත්‍යයක් වශයෙන් අපි දකින්න උත්සාහ කරේ නැහැ. අපි හිතුවේ කාගේද වැරද්දක් කියලා. ප්‍රධාන වශයෙන් එක්ක අනුන්ගේ වැරද්දක් නැත්නම් තමන්ගේ වැරද්දක් කියලා අත්‍යත්ත බයිද්දාවාදී මේ දුක බෙද බෙදා අපි බලපෑකයි කරේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ තියෙන සතර සත්‍යප ප්‍රධාන ක්‍රමය නිසා සීලයක පිළිතලා සමාධියක හිතලා ඥානීය කල්ැතුව ඇති කරවලා මේ මේ පෙළෙන සුළු ගතිය රූපේ පවතිනක් පුළුවන් මේ පෙළෙන සුළු ගතිය චක්කු විඥානයේ මේ චක්කු ප්‍රසාදයේ පවතිනක් පුළුවන් විඥානයේ පවතිනක් පුළුවන් ස්පර්ශයේ පවතිනක් පුළුවන් වේදනාව පවතිනක් පුළුවන් සංඥාව පවතිනක් පුළුවන් චේතනාව පවතිනක් පුළුවන් විතක්කේ පවතිනක් පුළුවන් විතක් විතක්කේ විචාරේ පවතිනක් පුළුවන් මේක අවබෝධ කිරීම මේ සම්පූර්ණ පද්ධතිය ඕන තැනක සිදු වෙන්න පුළුවන් ඒ මොකද මේක දුරේ ගලන දෙයක් මේක නැති කරන්න තමයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ විවිධ ආකාර රූප බලන්නේ. මෙන්න මේකෙන් පැනලා යන තමයි අපි විවිධ ආකාර සංගීත ඇති කරගෙන තියෙන්නේ. කාව, ශබ්දරාව. මේක තමයි අපි විවිධ ගන්ධ සුවඳ වලින් මේක ඇදී ගොරෝසු දේවීන් මේක වහමින් ගත කරන්නේ. මේක නැති කරන්න තමයි විවිධ රස පෙන්වන්නේ. මේක නැති කරන්න තමයි ඉරියව් මාරු කරන්නේ. සැප ආසන වෙමි. සුඛෝපභෝගීත්වයක් කලාකරොත් වෙන්නේ. මෙන්න මේක නැති කරන්න තමයි විතර කල්පනා කරන්නේ. යම් වෙලාවක මේ කියන සෑම බාධක පවතිද්දී හෝ එහෙම නැත්නම් මේ බාධකයන්ගේ නැතිතන හෝ මෙන්න මේ පීලන ස්වරූපේ දැකලා ඒකට යෝගාවචරය මේක තමයි සමත විපස්සනා සම්මාදිට්ඨිය කියන්නේ මෙන්න මේකට මූණ දීමේ ශක්තිය මට තියෙනවා මම මේකට මූණ දෙන්න ඕනේ කියලා දැනගත්තොත් යෝගාචරක මොනවාක්ද තේරෙන්න පටන් ගන්නවා ඊයේ මේක තිබුණා මට මොකක් වුනේත් නැහැ මම අද දැක්ක දැක්කත් මට මොනවාක්වත් වුනේත් නැහැ දුක දුක වශයෙන් පවතිවි මට මොකුත් වෙන්නේ එතකන්නම් පුදුම හුඟක් බයක් තියෙන මේක. එතකන්නම් මේක නැති කරන්න ජීවිතේ උනත් දෙන්න ලෑස්ති. අංගයක් උනත් දෙන්න ලෑස්ති, නෑදෑ උනත් දෙන්න ලෑස්ති, වස්තු උනත් දෙන්න ලෑස්ති. නමුත් බැලුවත් මේක කියන තරම් ඔය යකා කළු නෑ. හැබැයි අර යොමුකල කල්ලාතුව සීලෙක හිටපු නිසා, කල්ලාතුව සමාධියක හිටපු නිසා ඊට පස්සේ මේ දුක එනකොට යෝගාචරය අභිහිතත්වේ, වීරත්වේ මතුවලා ඒක කර්මස්ථානේ හිටියත් එකයි හිතවිල්ලක් දිහා රතියෙන් හිතයක් ඒකයි වේදනාවක් දිහා රතියෙන් හිතයක් ඒකයි සබ්දයක් දිහා රතියෙන් හිතයක් ඒකයි ඔන්නේ එතකොට සතියේ ඒක රසත් භාවය කොයි ආරම්භෙත් ඒක රසයි මොකද්ද සීලනක් හෝ පෙරෙන සුළු ගතියක් කියන මෙන්න මේ පෙරෙන සුළු ගතියේ කවදාකවත් එකකින් නෙවෙයි මේක එන්නේ බොහෝ දෙයකින් ඒ නිසා මේක විවිධ මූලස්තරින් මේ විලාට පෙර සමාජ මේක සාධ්‍යයක් විදිහට දැනෙනවා සමහරවිට මේක ස්පර්ශයක් විදිහට බෑ. සමහරක් විදිහට මේක ගඳක් විදිහට, රසක් විදිහට, කල්පනාවක් විදිහට විවිධ ආකාරයෙන් දක්වන. මේ විදිහට කියනහම මේ පෙරණ සුළු ගතිය ඇහෙන්වත්, කනෙන්වත්, නාසයෙන්වත්, දිවෙන්වත්, කයෙන්වත්, මනසෙන්වත් නෙමෙයි ලබන්නේ. මේක වෙන්නේ මොකක්ද වෙනස් එකකින්. මේ නිසා අපි නිතරම ඇහැකර ජීවනාශය ආදී දේවල් කුප්පලා ඒ විදිහේ හිත බාහිර විසුරුව හැරලා ජීවත් වෙන්න කැමති වෙනවා. සංගීත සම්දර්ශන වලට යනවා, ධනකෙලි වලට යනවා, ආශ්‍රය කරන්න කැමති වෙනවා, ලියුම් ලබන්න කැමති වෙනවා, කතා කරලා ඉන්න කැමති වෙනවා. එතකොට මොකද වෙන්නේ අර තීන නැත්තේ හිත පොට්ටකට ඈත් වෙලා සන්තෝෂකාරයි. නමුත් යෝගාවචරය විශේෂයෙන්ම විපස්සනා සම්මාදිට්ඨිය ඇති කෙනා මේ සියලුම බාධා කයින් කළ පුළුවන් තරම් මේ පීඩනත්තේ ගත කෙරුවොත් ඔබ දැක ගන්න පුළුවන් වෙනවා හිත සංකතයක්. බොහෝ දේවල් රැස් කිරීමෙන් කරන ලබ දෙයක්. තනි එකක් නෙවෙයි. ඒ නිසා මේක ඇහැට කන්ට නාසයට වගේ කොටු කරන්න බෑ. සංකත ගතියක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ පුදුම තවන ගතියක් තියෙනවා. බලන්නකොට රත් වෙන ගතියක්, කුපිත වෙන ගතියක්, විහිසර ගතියක්. සංතාපනත්වෝ. මේ බලන කෙනාට මේ ඥානයක් පහර කරාට ත්‍යාගයක් වශයෙන් හෝ ලාභයක් වශයෙන් හෝ නිවිල්ලක් වශයෙන් මේ හම්බෙන්නේ. ආරම්භයේදී විශේෂම පේන්න තියෙන්නේ දැන් ගිනි ගන්න ගොපුරන්න ඔන්න කිට්ටුයි. දැන් තමන් ඉන්නේ බෝම්බයක් බිම් බෝම්බයක් උඩ. දැන් ඉන්නේ දූරයන් ගහක් ඇත ගෙඩියක් අදගෙන වැටෙන දිද කියලා. ආන්නේ විදිහට පුදුමාකාර මේ තව මොහොතකින් පුපුරයි. තව මොහොතකින් පිටයි. මේක තව මොහොතකින් මා විනාශ වෙයි කියන විදිහට උච්චාරණ කරන ගතියක් ඇති කරනවා. මේ උච්චාරණ ගතිය නිසා තමයි මුළු ලෝකෙම ඥානයක් කියලා එකක් තියෙන මෙන්න මේකෙන් කාලා. ඒකට ඥානය කියන්නේ මේකට උත්තර වෙච්ච ඥානයක් වань මේක වෙන කිසිම ඥානයක් නැහැ. මෙන්න මේ සංతాපෙට බය නිසා අපි දහසක් ආකාරයෙන් කල්පනා කරන ඉරියව් ටිකක් වෙනස් කළොත් හරියයි. ගුරුවරයා වෙනස් කළොත් හරියයි. භාවනා ක්‍රම වෙනස් කළොත් හරියයි. ස්ථාන වෙනස් කළොත් හරියයි. එහෙම නැත්නම් මේ අරවලක් ඇහැපු නිසාද මේක ආවේ? නැත්නම් දොරේ හඬේ නිසාද මේක ආවේ? නානා ප්‍රවිදියේ කරුණු හොයලා මේ දෙන උත්තර දිහා බලනකොට මේ තියෙන ඕක කතාවක් නම් ඔක එක තමයි අර කැකිල්ල රජුගේ නඩු සිංදු කතාව. මෙන්න මේ අතුලක දොඩමලුකම්. මේ ඥාණය හොයන්න හදන ගතිය අනුන්ට වර්ධප කරන්න හදන ගතිය. අපි තේරුම් ගත්තොත් මේක ප්‍රයෝග ඥානයක් නැතන කියන්නේ ෂට ප්‍රඥාවක් මේක තියෙන්නේ මේක අමතක කරන මේ පෙළන සුළු ගතියත් එක්ක චිත්තක්ෂණයක්. තව එක චිත්තක්ෂණයක් මේකට සාධක වුණා නම් ඒ පෙළෙන සුදු ගතිය නැති කරන්න තියෙන එකම ක්‍රමය තමයි පෙළෙන සුදු ගතියට සාදර වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? නිවන සුදු ගතිය මතුවේ. පෙළෙන සුදු ගතිය අයින් කරන්න හදන තාකල් පෙළේ. අතහර ගන්න බෑ අපිට. අපි හිතන්නේ පෙළෙන සුදු ගතියට පෙළිල්ලෙන් උත්තර දෙන්න ඕනේ, තව සුදු ගතියට පෙළිල්ලෙන් උත්තර දෙන්න ඕනේ. නමුත් ඒක දිහා බලන් හිටපුවාම එහෙම කරදරයක් ඒගොල්ලෝ අපිට වගකීමක් දීලා නැහැ. ඒ වගේම අපිට හැකියාවක් කරුවචනාන්සේ දැක්කා මේ කවණ සුදු ගතිය බලන්න ඉන්න පුළුවන්කමක් තියෙනවා. ජීවිත ආශාව නැත්තම් ශරීර ආශාව නැත්තම්. කටිකෙන් ටික ටිකෙන් ටික ශරීර ආශාව ජීවිත ආශාව නැති වෙනකොට ওই තාම සුදු ගතිය ගියාට ওই ගිය තරම් කරදරයක් නැහැ. ওই ගිය තරම් හොබක් බයක් ඇති කරගන්න දෙයක් නැහැ. විශේෂයෙන්ම ඊට වැඩි අද ටිකක් පුළුවන්. අද වැඩි හෙට ටිකක් පුළුවන්. හෙට වැඩි ගාන ගානක ටිකක් පුළුවන්. අන්තිම මාන මුළු ඇඟ ගහලවලා ගියා. මුළු ඇඟ දාඩිය දාලා පෙඟිලා ගියා. ඒකත් එහා පැත්තට යාගෙන යන්න පුළුවන්. විනිවිදෙන්න පුළුවන් ශක්තිය ලෝකාවක රැකේ. මේ සංකාප නාට්‍ය අපිට දෙන්නේ ආයෝෂ්ණේ වාර. පණ තියෙන බවට තියෙන ලකුණක් අපේ. ඒ නිසා යම් තැනකදී මේ දුක්ඛ සත්‍ය හොඳට අවබෝධ කරගෙන නිරෝධ සමාපත්තියට ගියාම අන්තිමට වෙන්නේ ජීවිතේ පාස්තන්ට ඕන කරන තාපේ පමණක් විතර කියන්නේ නෙමෙයිලා. ඉතින් මේ සංతాප නාට්‍යය මකන්න උත්සාහ කළ පෑන් දාගෙන යාකන්ෂන් කරගෙන මේක ගියාට ඔය මොන යාකන්ෂන් කරුවත් බඩ දාන එක බඩ වෙනවා පපුව දාන එක නම් පපුව දාන. ඒ පපුව දාවට ඒක බලන්න පුළුවන් ශක්තියක් අපිට තියෙනවා. කවදාකවත් ලබු වලක දරන්න බැරි ලබු පළ ගන්නෑ. වට්ටක වැලක වට්ටක ලොකෝට බලගත්තට වැලට ගන්න පුළුවන් ඒක තමයි අපිට පහළ වෙන තාපය අපිට ගන්න පුළුවන් අපිට පහළ වෙන පීඩනය අපිට ගන්න පුළුවන් මේක මේක කරන්නේ නැතුව මේක අනන්ත හේතු කරන ඥාණය තමයි සත ඥාණය මේක අපි හිනාවෙන් ඉගෙන ගන්න කවුරුන් නම් මේක මූලික මානවයික වාසනා උල්ලංඝනය කිරීමක් වෙනවා නමුත් Taman Taman හිනාවෙන් ඉඳන් බුදුහාමුදුරුවෝ මේ කියලා දෙන විදිහට මේ විකසන සම්මාදිට්ඨියගේ මුල් කුළු ගන්න ගන්නවා ඒ වගේම මේක කියනවා ඒ කියන්නේ අර කියන විදිහේ පීන නාට්‍යයේ දුක්ඛේ දුක්ඛ සත්‍ය විදිහේ. ඒ වගේම සංකතත්තේ දුක්ඛයත් ආ වූ සමුදය සත්‍ය වගේ. ඊගාවට මේ සංතාපනත්ය දුක්ඛේ නිරෝධේ නැතිකම. නිවන නැතිකම තවන ගති. නිවන තියෙනකොට ඒ සංතාප වෙනකොට නිවනක් ඇති. නිවන ගතියක් ඇති ඊගාවට විපරිණාමත්තේ තමයි මේක සඳහා මේ ක්‍රමයේ කෙරුවොත් හොඳයි මේ ක්‍රමයේ කෙරුවොත් හොඳයි කියලා নানা ප්‍රකාර ක්‍රම පෙරලන්න පටන් අර ගන්නවා කැකිල රජුගන් නඩු තීන්දුව වගේ මේ බය සංකල්පේ මත නොහැකි සංකල්පේ මත මොකද මේකට කිලෝ එකක් එකයන් ක්‍රමය ඒක මොකද්ද ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියනවා ඒකේ දෙකක් නැහැ ඒක විපරිණාමයක් නැහැ දැනෙන ගතියක් නැහැ ඒ සැරෙන ගතියක් තියෙනවා මට මේක මෙහෙම කෙරුවොත් හරියයි කියලා හැමදාම මේකට මම හොඳම දර්ශනේ දෙන්න තියෙන්නේ අපි පරියන්කේ නැගිටින වෙලාවේ තියෙන මානසිකත්වයේ ලක්ෂණ. අපි නැගිටින්නේ මේ මේ කරන යන වැඩේට මේට වැඩිය වෙනස් ක්‍රමයක් හොයන්න හෝ බැරි කමකට. නමුත් කවදාද මාර්ග ඥානයක් ලැබලා නැවතින දවසේ තේරෙනවා මේකට තියෙන එකම ක්‍රමය. මේ පෙළෙන ගතිය මේ තවන ගතිය තව චිත්තක්ෂණයක් ඉවසන්තව. සම්පූර්ණ පරමන්ත අපෝ චිත්තක්ෂණ ඉවසන්නටයි නිවන. ආ මෙතන ගියාට පස්සේ තමයි තේරෙන පටන් අර ගන්නවා. අන්න දුක්ඛ සත්‍ය මුලමදාගේ තුරුම දැක්කා. එතකොට දුක්ඛ සත්‍ය මාර්ගයේ චතුරාර්ය සත්‍යම දැකීමේ ක්‍රමයක් මෙතන පෙන්වලා කියලා කියනවා. මම හිතන්නේ අපිට මේක වැඩි වෙලා තියෙන කියලා මේක විස්තර කරන්න. ඒක නිසා මේ බලාපොරොත්තු වෙන මේ වාගේ සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන හතර අනෙක් සත්‍යයන් හතරේ ප්‍රතිබිම්බ වශයෙන් පෙන්වන තරම් කාර්යකතු ගාන්ති විඥාන විචක්ෂණ විචක්ෂණ ඒක දක්වලා තියෙනවා ප්‍රතිපත්තාන පස්සම්බිදා මාර්ග පොතේ අනිදාස අපි තව ටිකක් මේක විස්තර කතා කරමු කියන අදහසක් ඇතුව මේ විස්තර කරපු දේවල් අභිහිත ගමනකේදී මේ අවස්ථාවේදී තවත් ඉදිරියට ඒ තම තමන්ගේ ශ්‍රද්ධාව විදිහට සමාධි ප්‍රඥා කියන ධර්ම දිනු කරගෙන සතිපට්ඨානේ වඩා ගන්න ශක්තියක් ධෛර්යයක් කලේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ නිවිද ධර්ම දේශනාවකින් සමාප්ත